අපිට බැරි දේවල් හුඟක් තියෙනවා. ඒ දේවල් ඔක්කොම අපට අනුකම්පාවෙන් අයින් කරලා තමයි මේ මධ්‍යම ප්‍රතිපදාවටාව. කරුම රැස්වෙනවා. හැබැයි කරුම පත වෙන්නේ නෑ. කරුම රැස්වෙනවා. අපි හාල් ටික අව්වට දාන්නේ කුරුල්ල ඇවිල්ල හාල්වල ඉන්න ගුල්ල ඔක්කෝ මහුලගෙන කනවනම් මන් සතුරුයි කියල කවුරුවත් හාල්ලව්‍ය දානවද. එහෙම අදහසක් අපේ නෑ. මේ උදළු තලයක් කොටන කොටන පාරක් පාරක් ගානේ මේ මහපොළොව ඉන්න පනුව කක්කුට්ට කැපෙන්ඩ ඕන කියලා අපි නිරවල් කොටනවද එහෙම අදහසක් නෑ. කර්ම පතය රවුම් වෙන්ඩ නම් මරණ චේතනාව ඇතිවෙන්ඩ ඕනේ. නමුත් මෙතන සත්තු මරණ චේතනාවක් නැති නිසා කරුම පතයක් සම්පූර්ණ වෙන්නේ. නමුත් ඒ සත්තු මැරෙන නිසා අපිට වෙනම කරුමයක් කරුමයක් තියෙනවා. එහෙමනම් මෙන්න මේ වගේ කාරණා තමයි ඕ එක්දස් පන්සී ඇතුළි තව ගණ්ඩ තියන්නේ. මේ අකුසල කර්මයන් එක්දස් පන්සීයකින් තෝරලා තෝරලා භාගිතන් වහසේ කොච්චර අයින් කලාද එක්දස් හාරසිය අනු පහක්ම අයින් කළා. අපිට කරුණු පහක් විතරක් පෙන්වා. හැබැයි ඒක අයින් කරන්න බැරි නිසයි පෙන්වේ. මේ පහෙනුත් තව එකක් හරි අයින් කරන්න තිබුණ නං බුදුරජාණන් වහන්සේ ඒකත් අයින් කරනවා. එතකොට මේ පන්සිල් වල කර්ම පත කර්ම පත කියන්නේ මේවට. කරුමය හරියටම සම්පූර්ණ වෙලා රවුම් වෙලයි තියෙන්නේ. ආං ඒ සම්පූර්ණ වෙලා රවුම් වන කර්මය අනිවාර්යෙන් සත්වයා නිරේට අරගෙන යනවා. මරණ මොහොතේ මතක් වුණොත් නිරේ උපද්දෝනෝමයි. එතකොට පන්සිල්ලල කර්ම පත කීයද තියෙන්නේ හතරයි. පස්වෙනි සිල්පදී. කර්ම පතයක් හැටියට භාගිතන් වහස පෙන්නලා පෙන්නලා නෑ. හානි වෙන්නේ කාටද අනුන්ට නෙමේ තමන්ට. ප්‍රාණගහතයෙන් අනුන්ට හානි වෙනවා හොරකමෙන් අනුන්ට හානි වෙනවා වැරදිකාම සේවනයෙන් අනින්ට හානි වෙනවා බොරුවෙන් අනුන්ට හානියෙන්නවා. නමුත් සුරාපානයෙන් අනුන්ට හානි වෙන්නේ නෑ හානිය තමන්ට. එනිසා කර්ම පතයක් නෙමේ. හැබැයි මේක පැහැදිලි කරනකොට සුරාපානය කර්ම පතයක් වෙන ක්‍රමයක් වෙනම පෙන්නනවා. අනිත් එක තමයි මේ සිල්පද පහේ මහ සිල්පදී කියලා දේශනා කළා. කර්ම පතයක් කිවෙන නමුත් ලොකුම ශික්ෂාපදය. හේතුව සුරාපානය කරලා මත් වනාට පස්සේ. දැ සිහියෙන් ඉන්නකොටත් පන්සිල් අරන් ඉන්න බව අමතක වෙලා අපි ඇතින් සත්තු මැරෙනවා. පන්සිල් සමාදන් වෙලා ඉන්න බව අමතක වෙලා අපිට බොරු කියවෙනවා. අමතකයි සිල්ගත්ත කියලා. පස්සෙයි මතක් වෙන්නේ. සිහියෙන් ඉන්න මිනිස්සුන්ටත් එහෙම අසිහියක් ඇතිවෙනව නං කොහොමත් සුරාවවාගේ දේවල් පාවිච්චි කරලා මත් වුන හම ඇතිවෙන අසිහිය ගැන කතා කරන්න දෙයක් ඇත්තමනේ. ආංගේ පුද්ගලයා ප්‍රාණඝාතයත් කරනවා හොරකමත් කරනවා වැරදිකාම සේවනයත් කරනවා බොරුත් කියනවා. ඒ නිසා කර්මපතයක් බෝට පත් කරගන්නවා. අනිත් එක තමයි උම්මත්තක භාවේ. ප්‍රාණගහත කරහම නිරේ දුක් වින්දත් පස්සේ කවදහරි දවසක වෙනත් කුසල කර්මයක් ඉස්මතු වෙලා මේවාගේ සුගතිගාමී ජීවිතයක් ලැබුවත් අල්පායුෂ්කව මැරිලෑනවා. ඒ ප්‍රාණගහතයේ ප්‍රතිඵලයක් හැටියට ධර්මය පෙන්නෙනවා. නමුත් මේ පස්වනි ශික්ෂාපදය ගැන කතා කරනකොට ප්‍රාණගහතයට වඩා ඒක හරි භයානකයි. අපි කියමු කෙනෙක් අවුරුදු තිහෙෙන් මැරෙනවා කියලා. තව ජීවත්වෙන්න කල් තිබුණා. මේ අවුරුදු තිහ එයාට සත්පුරුෂය හම්බුණු. ලොවතුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණු. මහ රහතන් වහන්සේ ඇසුරු කරන්න ලැබුණු. අවුරුදු තිහක් ඇතුළේ ජීවිතයට ලොකු අර්ථයක් කරගන්න ඇද්ද කරගන්න. නමුත් සුරාපානය කරහම නැවත සුගතියක ඉපදුනත් හම්බෙන ජීවිතය කොයි වගේද උම්මත්තකයි. කරුණු තුනක් පෙන්නනවා. මන්ද ගාමී මන්ද බුද්ධික උම්මත්තක. කාටද අපි මන්ද ගාමී කියල කියන්නේ. සමහර කෙනෙකුට යම් වැඩක් පවරහම අපි කිවේ මොකක්ද කියන එක හරියටම තේරෙන්නේ. කියල තියෙන වෙන එකක් කරලා තියෙන තව එකක්. ඉට පස්සේ බැනුම් අහනෝ. බැනුම් අහලා ආයෙත් වැඩේට යොදවනවා. ආයෙත් කරලා තියෙන්නේ හරියටම කියපු ටික නෙමේ. සමහර රැකියාවක් කරන කෙනෙක් රැකියාවෙන් පහ කරන්නත් හේතුවෙන ඔයවාගේ කටයුතු. බොහෝසේ වෙහෙසෙනවා ඒ පුද්ගලයක්ත් වෙහෙසෙනවා වැඩේ පවරපු කෙනත් වෙහෙසෙනවා ඒ පුද්ගලයටත් පාඩුයි වැඩේ පවරපු කෙනට සමහරලාට ලක්ස ගනම් පාඩුවෙනවා. කීප දවසක් ගියහම තමයි මතක් වෙන්නේ මට දැන්නේ තේරෙන්නේ මට කරන්න කිවේ අහවල් වැඩේනි කියල කියනවා. මට මේක කරන්න තිබේ මෙහෙමනි කියලා කියනවා. එතකොට එයාට කියපු වැඩේ හරියටම මතක් වෙන්න දවස් කීපයක් ගියහම. ඇයි එයාගේ ප්‍රඥාව වේගවත් නෑ. අවබෝධය වේගවත් නෑ. බොහොම හෙමින් තමයි වැටහෙන්. එහින්ද කියපු ගමන් යමක් කරන්න බෑ. එගොලන්ට කියැන මන්ද ගාමී කියලා. තව පිරිසක් ඉන්නවා මන්ද බුද්ධික කියලා. අපි එහෙම අය ඕන තරන් දැකල තියෙනවා. හැබැයි ලොකූම කරදරයක් අපිට ඒ අයගෙන් නැහැ. නමුත් සාමාන්‍ය සමාජයේ වැඩක් කරගෙන තනියම ජීවත්වෙන්නත් ජීවත්වෙන්නත් බෑ. මන්ද බුද්ධික. තව පිරිසක් ඉන්න උම්මත්තක කියලා. හැබැයි ඒගොල්ලු හරි භයානකයි. පාරිවාහනයක එක්ක යන්න බයයි. ඇයි පොදු වාහනයෙන් අනික් මිනිසුන්ට ගහන්න පුළුවන්. කෙළ ගහන්න පුළුවන්. තවත් නොයෙක් කරදරෝලට පත් කරන්න පුළුවන් නිසා පිරිසක් එක්ක එක්ක ඇන්ඩ බේ. පිරිසක් ඉන්න තැනක ගෙනහිල්ල කෑම මේසික වගේ වාඩි කරවන්න පුළුවන්කමක් නෑ. අනික් අයට කෑමවලින් ගහයිද දන්නෙත් නෑ. කටේ තියෙන ආහාර මේ සෙව්ඩ දායිද දන්නෙත් නෑ. කටට වතුරාරං අනික් අයට ඇඟට ගහයිද දන්නෙත් නෑ. එහින්ද පිරිසක් ඉන්න තැන තියාගණ්ඩ හරි අමාරුයි මන්ද බුද්ධිකයි. කෑමයි වතුරයි දුන්නහම වතුර එක කෑමකට හලනවා. ඇඳුම ගලෝලා විසි කරනවා. නමුත් මේවාගේ පිරිසක් ලෝකෙ බිහිවෙන්ඩ එක හේතුවක් තමයි මෙන්න මේ සුරාව. සිහියෙන් ප්‍රඥාවෙන් ඉන්න කාලි සුරාපානය කරලා උමතු වෙච්චාය නිරයවල් වල දුක්විඳ ලැවිල්ල ආය මෙහෙ උපදිනකොටත් මන්දගාමී මන්දබුද්ධික උම්මත්තක. වාගේ තත්ත්වයන් ලබල උපදිනවා. මන් සඳහන් කලා ප්‍රාණඝාත කරපු කෙනා අවුරුදු තිහක් ජීවත් වෙනවනං බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්න ලැබුණන මේ තිස් අවුරුද්ධ තුළ කොයි තරන් දෙයක් කරගන්නේද. නමුත් මන්ද බුද්ධිකයකුට උම්මත්තකයකුට අවුරුදු සීයක් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුළ ළඟ ඉන්ඩ ලැබුණත් ඔහුට ඒකින් අර්ථයක් නෑ. අන්න ඒ නිසා පස්වෙනි සිල්පදේ මහ සිල්පදේ හැටියට දේශනා කරනවා. මේ නිත්‍ය වූ සීලයෙන් අපිට ලැබෙන ලොකුම ලාභය ලොකුම ලාභය තමයි ඊළඟටත් උපදින්ට භවයක් තීරණය වෙනවා. මේ ජීවිතෙන් අපි හැමෝම නිවන් දකීද දන්නේ. කතා කරන මටත් ශ්‍රවණය කරන ඔබටත් මේ ජීවිතයේ නිවන් ලැබෙන් නැතිවෙන්නම නැතිවෙන්නම පුළුවන්. අපි දහේතුක වෙන්ඩ පුළුවන් ත්‍රහේතුක වෙන්න පුළුවන්. අහේතුක නෑ. හැබැර මන්ද බුද්ධික උම්මත්තක ඒගොලු අහේතුක. කොහොමත් ඒ ආත්මි නිවන් හම්බ වෙන්නේ නෑ. ඇස්පේෙන් නැති කං එහෙෙන් නැති උනහමත් අංගවිකල උනහමත් අහේතුක ගනයටමයි වැටෙන්. නමුත් පින්නතුනී දුහේතුක වුණොත් ඒත් මේ ජීවිතෙන් අපිට මාර්ගඵල ලැබෙන්නෙම ලැබෙන්නෙම නෑ. ත්‍රහේතුක පුද්ගලයෙක් තමයි ඒ සඳහා සුදුසුකං සම්පූර්ණ කරලා ඉන්න. හැබැයි ත්‍රහේතුක වුණොත් අනිවාර්යම ඒ ජීවිතෙන් මාර්ගයක් පලයක් ලබල සසරින් එතරවෙනවා කියල කතාවක් නෑ. මහබෝසත්තුරුවාගේ උත්තමයෝ ත්‍රහේතුකයි නමුත් ඉස්සරහට ලොකු බලාපොරොත්තුවක් තියෙන නිසා මේ ජීවිතෙන් සංසාරෙන් එතර යන්නෙත් නෑ. බලාපොරොත්තුව ඉස්සරහට තියෙන නිසා. එනම් අපි අහේතුකෙත දුහේත් අපි දහේතුකද ත්‍ර හේතුකද කියන කාරණාව අපි තාම හරියට දන්නේ. නමුත් ආය උපදින්න වෙන බව දන්නවා. ආංගේ උපදින්න වෙන බව දන්නවා උපදින්නේ කොතනද කියන කාරණාව දන්නේ. ඒකයි දේශනා කළේ මේ ජීවිතයාගෙන් පස්සේ. ඊළඟට ලැබෙන ඇඟ මනුස්සයකුට මනුස්ස එකක්ම නෙමෙයි. දෙවියෙකුට දිව්‍යම ආත්මයක්ම නෙමෙයි. බ්‍රහ්මයකුට බ්‍රහ්මකයක්ම නෙමෙයි. අද දෙවිය හෙට තිරිසනේ. අද බ්‍රහ්මයෙක් හෙටත් තිරිසනේ. අද මිනිහෙක් හෙට තිරිසනේ. එහෙමනං මේ මොහොත වෙනකොටත් ඊළඟට මරණයෙන් පස්සේ අපිට හම්බ වෙන ඇඟ මොකක්ද කියන එක තීරණය වෙලයි තියෙන්නේ. දැනට තීරණයක් තියෙනවා හැබැයි ඒක වෙනස් කරන්න පුළුවන්. අපි ගාව මෙන්න මේ සිල් නැත්තං මේ වෙනකොට තීරණය වෙලා තියෙන ඇඟ කූඹියෙක් වෙන්නත් පුළුවන්. කෝදුරුවෙක් වෙන්නත් පුළුවන්. මදුරුවෙක් වෙන්නත් පුළුවන් කබරගොයෙක් වෙන්නත් පුළුවන්. සත්ව ලෝකයේ එහෙම තැනක තීරණයක් එන්න පුළුවන්. එහෙම නැත්තං නිරේක එහෙම නැත්තං ප්‍රේත ලෝකයක එහෙම නැත්තං අසුර ලෝකයකට යන්න පුළුවන්. භාගිතුන් වහසගේ දේශනාව සඳහන් කරනවා මහනෙන මේ ලෝකෙ ඉන්න මේ සත්තු තිරිසන්න. මේ සියලුම සත්තුන්ට අපිට වගේම මනුස්ස ජීවිතයක් තිබුණ කියන එක. අම්ම තාත්ත ළඟ ඉපදුනා කාලබීල හැදිල වැඩිල පෝෂණය වුණා නිසි වයසේ ඉගෙන ගත්තා විභාග පාස් කරගත්තා විශ්වවිද්‍යාල වගේ උසස් අධ්‍යාපන ආයතනවලට ගිය උපාධිවාගේ සහතික ලබාගත්තා හොඳ රැකියාවකුත් අරගත්තා සෑහෙන කාලයක් ඒ රැකයා කටයුතුත් කළා ආවාහ විවාහ වුණා ගෙවල් දොරවල් හදාගත්තා යානවාහන අරගත්තා ඒ සියලුම දේවල් කළා මේ තිරිසන් සත්තු. නමුත් මරණයෙන් පස්සේ තිරිසන් ලෝක ඉපදිලා. මේ හැමෝටම මනුස්සකයක් තිබුණ නමුත් අද තිරිසං ඇඟක් අරගෙන ඉපදිලා ඉන්නවා. එකට හේතුව දේශනා කළා තමන් ලබාගත්ත මනුස්ස ජීවිතයෙන් කරන්න ඕන හුඟක් දේවල් ඒගොලු සම්පූර්ණ කළා. කලට වෙලාවට ඒ සේරම කළත් ඒගොල්ලන්ට අමතක වෙච්ච දෙයක් තියෙනවා. අනෙක් හැම දෙයක්ම හොඳට මතකයි සිල් රකිින්ට අමතක වෙලා තිබුණා. එන මේ සීලය කියන ධර්මතාවය තමයි ඊළඟ භවයක අපි උපදින්නේ කොතනද කියල තීරණය කරන්නේ. එය අපි ගාව නැත්තං උපදින තැන කොතනද කියලා නිශ්චිත නිශ්චිත නෑ. යමෙක් ළඟ මනාවත් තිසරණ තියෙනවනම් ඔහු අර්ධ බෞද්ධයි තිසරණ තියෙනවන. පන්සිල් සම්පූර්ණ වුණොත් ඔහු සරුව සම්පූර්ණයි බෞද්ධයි. හැබැයි යමෙක් ළඟ හරියටම තිසරණ තියෙනවන ඔහු ළඟ ශ්‍රද්ධාව තියෙනවා. ඔහු ළඟ හොඳටම ශ්‍රද්ධාව තියෙනවන ඔහු ළඟ අනිවාර්යෙන්ම සිල් තියෙනවා. ශ්‍රද්ධාව කියල කියන්නේ භාගිතුන් වහස පිළිබඳව තියෙන පැහැදීම. ඒ තරම්ම පැහැදීමක් දියුණුනා නම් භාගිතුන් වහන්සේගේ එක වචන මාත්‍රයක් අහක දන්නේ. සරණා ගමනයේ ප්‍රබේද ගොඩක් තියෙනවා. ඒ ප්‍රබයිදෙන් පහසු යැයි කියලා හිතෙන්නේ අවසාන කාරණාව. පනිපාත සරණා ගමනේ. මොකදද මේ පනිපාත සරණා ගමනය කියල කියන්නේ. ගුණය දැක සරණ යනවා. ගුණය දැක සරණ යනවා කියලා කියහම තුනුරුවන් මෙන්න මේවාගේ ගුණවත්. භාගිතුන් වහන්සේ මහා සංගරත්නය මේවාගේ සිල්වත්. මේ ධර්මරත්නය අපේ සසර මග සුවපත් කරවනවා. තුනුරුවන් පිළිබඳව මනාව දැනගෙන. ගුණය දැකල සරණ ගිහිල්ල. ඒ මත පිහිටලා ඉන්නවා. ඕක තමයි අපිට සරණයන්ට තියෙන ක්‍රමේ. මේ ක්‍රමයෙන් හරියටම සරණගියුත් මැරිච්ච ගමන් කොහේ යනව කෙල්ද සඳහන් කළේ. ඒකේච්චි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. යමෙක් නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලනම් යන්න නෑ අපායක. මරණයත් එක්කම දෙව්ලොව තමයි උපදින්නේ. ඒකේච්චි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. පහාය මානුසන්දේහන්. මනුස්ස කයෙන් ප්‍රාණවායුව ඉක්ම යනවත් එක්කම දේවකායන් පරිපූරෙස් සන්ති සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි කියල දේශනා කළා. ආගේ නිසා මේ සීලය ඉතාමත්ම වටනවා. ඊළඟ භවය උපදින තැන තීරණය කරන එකම සාධකයේ සීලය. භාගිතුන් වහස දේශනා කළා නිති පන්සිල්. නිරන්තරයෙන්ම පන්සිල් මත පිහිටන්ඩ ඕනේ. මේ සිල් හරියට නැත්තං උල්ලංඝනය කරන්න මොකක්ද. ස්වභාව ධර්මයාගේ ප්‍රධාන නීති පහෙන් එකක්. මේ ස්වභාවධර්මය නීතිය. මේක භාගිතුන් වහසේ හෙව්වි මහාකල් පාසංකි හතරයි ලක්ෂ එකක පර්යේෂණයක ප්‍රතිඵලයක්. ඒ පර්යේෂණයට කියන්නේ මොකක්ද ආර්ය පර්යේෂණය. ඒ ආර්ය පර්යේෂණය කරලා මේ සීලය ගැන අපිට දේශනා කළා මෙන්න මේ සිල් පද පහ උල්ලංගනය කරන්න මෙපා කළොත් දඩුවන් කරනවා. හැබැයි හරිම භයානකයි දඩුවම. ශාක්ෂිනය ඊට පස්සේ මේක ලිහිල් කරල දෙන්න කියල කතා කරලා දෙන්න පෙරක දෝරුවරු නෑ එක්කම විනිශ්චකාරයයින්නේ. යම් දඩුවමක්ද නියම කරන්නේ මට බෑ කියන්න බෑ. ඒක එහෙම්මම එහෙම්මම බාරගණ්ඩෝනේ. ශාක්ෂි බලන්නේ උසාවි නෑ පෙරක දෝරුවරු නෑ කවුරුවත් නෑ. මොහු ජීවත්වෙන කාලෙ මෙහෙමයි හිටියේ ඊළඟට හම්බෙන ඇඟ මෙතනයි කියන තීරණය විතරයි තියන්නේ. මේ ජීවිතය කරගත්ත සියලුම දේවල් මෙහෙන් යනකොට එහෙදි කතා කරයි. දැනුවත් වෙලා තියෙනවා ස්වභාව ධර්මය අමුතුවෙන් අඩ ගහල කතා කරන දෙයක් නැහැ ඉගෙන ගන්න කාලීඉඳලා දැන ඉගෙනගත්ත සියලූම සහතික ටික හැකියාවන්ටික අරගෙන ගිහිල්ල පෙන්නනවා රැකියාවක් ඉල්ල ගන්ට. මේ තමයි මගේ හැකියාවල් ටික මේ තමයි මගේ සහතික ටික මේ තමයි මගේ සුදුසුකං ටික මට මේකට ගැලපෙන්න රැකියාවක් දෙට. බැරි වෙලාවත් ඔය තොරතුරු ලිපිගොනුව නැතිවුණොත් එහෙම ජීවිතය හුඟා කරදර වෙන්ඩ වෙනවා. ආයුව මුල ඉඳල එකතු කරන්න. ආං ඒවාගේ මේ ස්වභාව ධර්මයා තුළ ඔබයි මමයි ජීවත් එච්ච හැටි ලිපි ගොනුවකට ගොුණු කලා වගේ මෙහෙන් හුස්ම යනකොට යායුතු තැනට ගිහිල්ල හම්බ වෙන ඇඟ තීරණය කරලත්තිවරයි. අන්න ඒක නිසා මේ සිල් මනාව රැකගණ්ඩ දේශනා කළා. යම් කෙනෙක් ගව පන්සිල් නැත්තන් දැ සාමාන්‍ය ලෝකයා ස්වාමීන් වහන්සේලට බනිනෝ දුස්සීලයි කියලා. ඒ වුණට බුදුරජාණන් වහන්සේ දුස්සීලයි කියල බණ්ඩ සීමාවක් පෙන්නලා තියෙනවා. මෙන්න මේ සීමාවෙන් ඔබට ගියොත් විතරයි දුස්සීල. නැත්තන් ඒ භික්‍ෂූන් දුස්සීලනය කියලා. එතකොට එහෙම දුස්සීලයි කියල කතා කරනකොට අපි අපිට සීලයක් නැද්ද කියන තැනට යන්ඩුවනේ. එතකොට ගිහියට දුස්සීලයි කියන්නේ කොතෙන්ට අවුද්ද. යම් ගිහි කෙනෙක් ළඟ පන්සිල් නැත්තං එයා දුස්සීලයි. එකනි දක්කින විභංගයේ තිරිසං සතාට දෙන දානය එළඟට දුස්සීල මනුස්සයට දෙන දානය. එකනි තිසරණ පන්සිල් නැති කෙනට දෙන දානය කතා කරලා තියෙන වෙනම. එතකොට සමස්ත සමාජයේ දිහා බලලා අපි ඔක්කොම දුස්සීලද කියලා හිතෙන්ට ඕනේ. අපි මැරෙනව නේද කියලා හිතෙන්ට ඕනේ. ඒ මැරෙනකොට අපි ගව සිල් තියෙන් ඕන නේද කියල හිතෙන්ට ඕන. මේ ඉන්න අපි ඇතින් ඕන තරම් පන්සිල් උල්ලංඝනය වෙලා තියෙන බව රහසක් නෙමෙයි. නමුත් දේශනා කලා දැනගත්තද යම් දවසක එකේ භයානක බව මේකයි කියලා. ආන්ගේ දැනගත්ත දවසිඳලා සමාදන් වෙන්න හරියට කිවා. පාපයට වඩා කුසලේ හරි බලවත්. අපිගේම කෙනෙක් ඇතින් පව් සීයක් සිද්ධ වනා කියලා. මහ බලවත් එක කුසල කරමයකට පුළුහන් අර පෞසීයම පාගන්ඩ. ඒ තරන් කුසලේ හරීම බලවත්. යම් කෙනෙක් අද පොරොන්දු වෙනවනං ස්වාමීනී මේ සිල්පද පහ දිවිහිමියෙන් කඩන්නෑ කියලා. අනික් පැත්ත හැරෙනකොට පිහියෙන් අන් ලමරලා දැම්මුත් දුගතියක යන්නෑ කියලයි කියන්නේ. හරුද ශාක්ෂයට එකඟවම සිල් කඩන්නෑ කියල පොරුන්දුෙන්ඩෝන. ඒත් තරම්ම සිල් බලවත්. සමහර වෙලාවට මේවාගේ මේ සිල් ගැන පැහැදිලි කරනකොට ගොවිතැන් කරන අයට ඒවාගේයට ලොකූ ප්‍රශ්නමත් වෙනවා. කෘමිනාශක යොදන්ඩ ඕනේ තවත් නොයෙක් කටයුතුවල යෙදෙන්ඩ ඕනේ එතකොට අපි ඒක කොහොමද කරන්න කියලා. මම කියන්නේ ඒ සිල්පදෙත් පැත්තකට කරමුකෝ. තැන් තියෙන ලොකුම ප්‍රශ්නනේ හේකුමුරු වැඩ කරන්න හම ක්‍රමිනාශක යොදන්ඩ වෙන ඇතකට මොකද කරන්න කියනෙක්. ඒක එහෙම්මම තියල කල්පනා කරලා බැලුවොත් හොඳයි. ඒ සිල්පදය උල්ලංඝනය වෙනවා. අපි ගාව අනික් හතර තියෙනවාද කියල කල්පනා කිරුව. ඇයි ඒක නැත්ති කියල ප්‍රශ්නයක් ඇහුවත් උත්තරයක් නැතිවෙනවා. එන්න ඒ හතර හරියටම තියෙනවා මේක විතරම නං ප්‍රශ්නය ඒකටත් පොඩි විසඳුමක් හොයන්න බැරිවෙන එකක් නෑ. අපි හැම දාම තෙල් ගහන්නේ එලොලු කොටුවට තෙල් ගහනවනම් සතියට එක පාරයි. අද තෙල් ගහල ඇවිල්ල බුදුරජාණන් වහසයට පොරොන්දුවක් වෙනවා. ස්වාමීනි අයතෙල් ගහන්නේ ලබන සඳුදා. මම මේවෙල මොහොත ඉඳලා ලබන සඳුද වෙනකං කිසිම ප්‍රාණියුග ජීවිතය නැති කරන්නේ කියලා. දවස් පහක් රැකපු සිල් පදේ මොන තරං ආනිසංසද කියන එක දන්නේ ලොවතුරා බුදුරජාණන් වහස විතරයි. ඒ තරං පුදුම රැකවරණයක් මේක තුළ තියෙනවා. පෝයට අටසිල් උපෝසතසිල් එහෙම සිල් ආරක්ෂා කරන එක හරි විශේෂයි. දැනට දෙවිය ලෝකෙ ඉන්න දෙවිවරු ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් මාසකට පෝය හයක් අටක් පූර්ණ උපෝසත ගත්තයි කියල තමයි සඳහන්මින්. දැනට මේ මේ කාලෙ බලාපොරොත්තුවක් තියෙනවනං මරණින් පස්සේ ඒවාගේ සුගතියක යනවා කියලා. මේවාගේ පූර්ණ උපෝසත සම්පූර්ණ කරලා තියෙනවද කියන ප්‍රශ්නෙත් ආපව් අපෙන් අහගණ්ඩුවන. අන්න එහෙම කල්පනා කරලා මේ සිල් සමාදන්වීමේ උතුම් අරමුණ සංසාර සාගරින් එතර යන්ඩ සුගතියෙන් සුගතියට යන්ඩ මිසක් සුගතියෙන් දුගතියට යන්ඩ නෙමෙයි. ආලෝකෙන් ආලෝකයට යන්ඩ මිසක් ආලෝකෙන් අඳුරට යන්ඩ නෙමෙයි. නමුත් සිල් නැත්තන් වෙන්නේ ආලෝකෙන් අඳුරට යෑම. අපේ පරමාර්ථය ආලෝකෙන් ආලෝකයට යෑම. ඒකයි දේශනා කළේ මරණය ඉතාම ඉක්මන්. ගොපල්ලා ගවයෝ ටික තෘණභූමියට දක්වනවා වගේ මේ කතා කරන මොහොතක් මොහොතක් ගානේ මාරය අපිව දක්කගෙන යනවා ආවිෂයගේ කෙරවල ගවට. ජරාවයි මරණය ජරාව කියන වයිසට යනවා. එනම් වයසට යම තුළින් අසංකෙයි ආයුෂ තිබ්බයි හිටිය. නමුත් අද හැට පහට හැත්තෑවටකං අඩුවෙලා. කෞුද මේ දක්කල තියෙන්නේ. ක්‍රමක්‍රමයෙන් මිනිස්සු ගාව දුර්ගුණ වැඩිවෙන්ඩ වැඩිවෙන්ඩ මිනිස්සුන්ගේ ආවුෂ අඩුවෙනවා. මිනිස්සුන්ගේ ලස්සන නැතු යනවා. මිනිස්සුන්ගේ නිරෝගි බව නැතු යනවා. ද මේ කාලෙ අපි ලෝකයක්ම බයවෙලා. නො කරන්න දෙයක් තියනවාද කරන්න දෙයක් නෑ. සතුරෙක් අවුත් මූනට මූුණ එනවා පේනවා. හැබැයි මේ කාලෙ අපි බයිඉන්නේ කොතනුවත් පේන්ඩ තියෙන දේකට නෙවෙයි. දන්නෙම නෑ එනකං. මෙහෙම දේවල් ලෝකෙට මීට වඩා භයානක විදිහට අනාගතයට එනවා කියන එක බුද්ධ දේශනාව තියෙනවා. ඇයි එහෙම එන්නේ අපි ගාව දුර්ගුණ වැඩිවෙන්ඩ වැඩිවෙන්ඩ මේවාගේ වෙසනවලට මුණ පණ්ඩ සිද්ධ වෙනවා. අනාගතයට තවත් දුසීලනං අනාගතයට මීට වඩා භයානක වෛරස්සෙනවා. ඒකට සූදානං වෙන්ඩ මේ සිල්වත් බව හරි වටිනවා. මට මොක හැදුනත් කමක් නෑ මැරිල ගිහිල්ල උපදින්නේ මීට වඩා ප්‍රබල තැනක කියන එක තමන් හොඳට දන්නවා. ආගේ නිසා සූදානං වෙලා ජීවත්වෙන එක හරි වටිනෝ. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා. ඒ නිසා මේ ධර්මකාරණාව ඉතාම කෙටියෙන් සම්පින්ඩනය කරගත්තුත්. සසර සිල් රැකපු නිසයි ඔය ලස්සන ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය උරුම කරගත්ත. මීටත් වඩා හොඳ තැනකට මැරිල යන්න ඕන නම් භාගිතුන් වහසට කීකරු වෙලා මෙ තිසරණයයි පන්සිලු ඉවත් අපි ආරක්ෂා කරන්න ඕනේ. සිල් සමාදන්වීමේ පරමාර්ථය අර උපාසිකාවන් සඳහන් කරපු කරුන් නෙමෙයි. සසර භයානක බව භාගිතුන් වහස තරන් අපි කවුරුවත් දන්නේ. ඒ භයානක සංසාරෙන් පියවරින් පියවර ඉදිරියට යන්ඩ මේ සීලය තෘෂ්ණාවෙන් තොරව ආරක්ෂා කරගණ්ඩ අපි සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්තාශිරුවාදයෙන් ශක්තිය ධෛරිය භාග්‍ය වාසනාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරන.